උපග්‍රන්ථ පහ අට්ඨාරස මහා විපස්සනා සත්තානුපස්සනා යනු අට්ඨාරස මහා විපස්සනා මාලාවෙහි මුලින්ම ලැබෙන්නා වූ අනුපස්සනා සතය මෙහි මූලික සත් අනුපස්සනාවන් පිළිබඳ ප්‍රමාණවත් විමර්ශනයක් දැනට කෙරී තිබේ අටලොස් මහා විදසුන් පෙරෙහි ඉතුරු අනුපස්සනා එකොළසද කෙටියෙන් හඳුන්වාදීම දැන් සිදුකෙරෙනු ඇත. මෙම විපස්සනා එකොළහ සඳහන් කෙරෙන එකම සූත්‍රාන්ත්‍ර ගන්තය වන පටිසම්භිදා මග්ගය ඒවා විස්තර කොට පෙන්වා දී නැත. මේ අනුපස්සනා පිළිබඳ අර්ථ විග්‍රහයක් කර තිබෙන ආදිතම ග්‍රන්ථය වන්නේ විසුද්ධි මග්ගයයි. විදර්ශනාවෙහි ඒ ඒ අවස්ථාවන්හිදී සුදුසු පරිදි මෙම අනුපස්සනා වැඩෙන බව එහි සඳහන් වෙයි. එහෙත් ඉන් මෑත භාගයේදී සම්පාදනය කරන ලද පටිසම්භිදා මග්ග අටුවාව කියන්නේ සියලුම අනුපස්සනාවන් එකකට එකක් padi පෙලක් මෙන් අනුපිළිවෙලින් සම්බන්ධ වෙමින් අනුක්‍රමයෙන් විදර්ශනා මාර්ගයේ සපුරන බවය. පටිසම්භිදා මග්ගයේහි ඉන්ද්‍රිය කතාවෙහි එබඳු අනුක්‍රමික සම්බන්ධතාවයක් දක්වා තිබේ. එනිසා මෙම අනුපිළිවෙල එහි අටුවාවෙහි පෙන්වා තිබේ. එහෙයින් මෙම පෞරාණික ග්‍රන්ථ දෙකෙහි ඇතැම් අනුපස්සනාවන් විවරණය කොට තිබෙන ආකාරයන්හි වෙනස්කම් දක්නට ලැබේ. එබඳු වෙනස්කම් ඇති විට විසුද්ධි මග්ග විවරණය හා පටිසම්භිදා මග්ග අටුවා විවරණය වෙන වෙනමද වෙනත් මත වේනම් ඒවාද ඉදිරිපත් කරමින් අනුපස්සනා විස්තරය කෙටියෙන් කෙරෙනු ඇත. 8 කයානුපස්සනං භාවෙන්තෝ ඝන සංඥම් පජහති. සංස්කාරයන්ගේ ෂය වීම පුන පුනා දැකීම හෙවත් කයානුපස්සනාව වඩන්නා සංස්කාරයන් ඒකත්වයෙන් සැලකීම හෙවත් ඝන සංඥාව දුරු කරයි. විසුද්ධි මග්ග අටුවාව ඝණය හෙවත් සමූහයක් සන්තතියක් එකක් ලෙස ගැනීම බෙදා වෙන්කොට ෂයවීම අර්ථයෙන් අනිත්‍යයයි මෙසේ ගෙවීම දැකීමේ නුවණ කයානුපස්සනාවයි. පටිසම්භිදා මග්ග අටුවා විවරණය වර්තමාන ස්කන්ධයන්ගේ භංගය දැකීමද ඒ අනතුරුවම ඒ බිඳීම දැකීමද කයානුපස්සනාවයි. සන්තති ගණයේ බිඳීම පළමුවෙන් සම්මස්සන හා උදයබ්බේ ඥාන අවස්ථාවලදී සිදුවන්නකි. ෂවීම අර්ථයෙන් අනිත්‍ය යන සම්මර්ෂණය වනාහි සම්මස්සන ඥානයට සම්බන්ධව දැක්වන්නකි. එහෙයින් විසුද්ධි මග්ග අටුවාවට එකඟ නොවන පටිසම්භිදා මග්ග අටුවාව කයානුපස්සනාව භංග ඥාන අවස්ථාවෙහිලා විග්‍රහ කරයි. විසුද්ධි මග්ග ටීකාවද විසුද්ධි මග්ග විවරණය අනුමත කරන අතරම කයානුපස්සනාව යනු සංස්කාරයන්ගේ ෂණික භංගය අනුපස්සනා කිරීමයයි වර්ග කියයි. කෙසේ වුවද මෙම අනුපස්සනාව අනිච්ඡානුපස්සනාව හෝ නිරෝධානුපස්සනාව හෝ තුල අන්තර්ගත වන්නකි. මෙහි ඝන සංඥාව යනු සන්තති වශයෙන් ඝණයකයි හැඟීමයයි පටිසම්භිදා අටුවාවෙහි දැක්වෙතත් සන්තති හේවත් සමූහ කිච්ච ආරම්මණ යන ඝන සතරක්ම මෙන් කියවෙන බව ටීකාවල සඳහන් වෙයි. කයානුපස්සනාව අනිච්චානුපස්සනාවක් වන බැවින් මෙහි පළමු මතය නිවැරදියයි හැඟෙයි. 9. වයානුපස්සනං භාවෙන්තෝ ආයුහණං පජහති. සංස්කාරයන්ගේ වැළවීම අනුපස්සනා කිරීම හෙවත් වයානුපස්සනාව වඩනුයේ සංස්කාර හෙවත් කර්ම රැස් කිරීම එනම් ආයෝහණය දුරු කරයි වර්තමාන සංස්කාරයන්ගේ බංගය දැක අන්වයේ නුවණින් අතීත අනාගත සංස්කාරයන්හි බිඳීමද දැකීම වයානුපස්සනාව ලෙස දක්වා තිබේ. මෙම අර්ථ විග්‍රහය සඳහා විසුද්ධි මග්ගයේ උපයෝගී කොටගෙන ඇත්තේ පටිසම්භිදා මග්ගයේහි බංග ඥාන නිදේශේහි එන ගාතාවක් බව පෙනේ. මේ අනුව වයානුපස්සනාවද අනිච්චානුපස්සනාවෙහි හෝ නිරෝධානුපස්සනාවෙහි හෝ ප්‍රභේදයකි. 10 විපරිණාමානුපස්සනං භාවෙන්තෝ දූව සංඥාම් පජහති. සංස්කාරයන්ගේ වෙනස් වීම පුන පුනා දැකීම හෙවත් විපරිණාමානුපස්සනාව වඩන්නා සංස්කාර ස්ථිර යන හැඟීම හෙවත් දුව සංඥාව පහ කරයි. විසුද්ධි මාර්ග විවරණය උපන් සංස්කාරයන් ජරාවට හා මරණයට පත්වීම වන බැවින් අන් සංස්කාරයකට පෙරලෙන සුළු යයි දැකීම විපරිණාමානුපස්සනාවයි. මෙහිදී රූප සත්තක අරූප සත්තක වශයෙන් සම්මස්සනය කළ යුතුය. පටිසම්භිදා මග්ග අටුවා විවරණය සංස්කාරයන්ගේ භංගය පිළිබඳවම නැමුරු වීම හේතුවෙන් අතීත වර්තමාන අනාගත සියලු සංස්කාර වෙනස් වෙන සුළුයයි දැකීම විපරිණාමානුපස්සනාවයි. මෙහිදී විසුද්ධි මග්ග විවරණය සම්මස්සන ඥාන අවස්ථාවේද පරිසම්බිදා මග්ග අටුවා විවරණය භංග ඥාන අවස්ථාවද හුවා දක්වයි. විපරිණාමානුපස්සනාවද අනිච්චානුපස්සනාවෙහිම තවත් මුහුණුවරකි. 11 අනිමිත්තානුපස්සනං භාවෙන්තෝ නිමිත්තං පජහති සංස්කාරයන්ගේ නিত্য නිමිති වලින් තොර බව පුන පුනා නුවණින් දැකීම අනිමිත්තානුපස්සනාව අනුපස්සනා කිරීමයි වයානුපස්සනාව වඩන්නා සංස්කාර නিত্য නිමිති සහගත ලෙස ඒකත්වයෙන් ගැනීම හෙවත් නිමිත්ත දුරු කරයි. මෙහි නිමිත්ත යනු සංස්කාර සම්තතියක්. එකක්සේගෙන නিত্য වශයෙන් සලකන ඕලාරික ස්වභාවයයි. අනිමිත්තානුපස්සනාවද අනිච්චානුපස්සනාවකි. 12 අප්පනහිතානුපස්සනං භාවෙන්තෝ පනිදින් පජහති සංස්කාරයන්ගේ පැතිය යුතු බවක් නොමැතිවීම පුන පුනා දැකීම අපනිහිතානුපස්සනාව වඩන්නෝ සංස්කාර පිළිබඳ තෘෂ්ණා සහගත ප්‍රාර්ථනාව හෙවත් පණිදිය දුරු කරයි. මෙය දුක්ඛානුපස්සනාවකි. 13 ශුඤ්‍යතානුපස්සනං භාවෙන්තෝ අබිනිවේසං පජහති සංස්කාරයන්ගේ ආත්ම ස්වභාවයෙන් ශුන්‍ය බව අනුපස්සනා කිරීම හෙවත් ශුන්‍යතානුපස්සනාව වඩන්නා ආත්ම දෘෂ්ටියට බැස ගැනීම හෙවත් අබිනිවේෂය ප්‍රහාණය කරයි. මෙය අනත්තානුපස්සනාවකි. 14 අදිපඤ්ඤ ධම්ම විපස්සනං භාවෙන්තෝ සාරාධානාබිනිවේසං පජහති අධි ප්‍රඥා සංඛ්‍යාත සංස්කාර ධර්මයන් පිළිබඳ විදර්ශනා වඩන්නා සංස්කාරයන් සාර ලෙස දැඩිවගෙන වැද ගැනීම හෙවත් සාරාද නාබිනිවේසය අත්හරි විසුද්ධි මග්ග විවරණය අධිපඤ්ඤා ධම්ම විපස්සනා යනු සියලු විදර්ශනාවද වෙයි. පටිසම්භිදා මග්ග අටුවා විවරණය අධිපඤ්ඤ ධම්ම විපස්සනා යනු සිතෙහිද එහි අරමුණෙහිද බිඳීම දැක සංස්කාරයෝම බිඳතෙයි සංස්කාරයන්ගේම මරණය වෙයි අන් කිසිවක් නැතයි බංග වශයෙන් ශුන්්‍යතාවගෙන පවතින විදර්ශනාවයි පටිසම්භිදා මග්ග අටුවාව මෙම දෙවැනි විවරණය අනුමත කරයි මෙහි අරුත් දැක්වීමට මුල් වී ඇත්තේ පටිසම්භිදා මග්ගේහි බංග ඥාන නිද්දේශේහි එන ගාතාවක් බව පෙනේ. එහි සඳහන් වන්නේ අදිපඤ්ඤා විපස්සනා යන පදයයි. අදිපඤ්ඤා ධම්ම විපස්සනා යන පදය අංගුත්තර නිකායෙහි සූත්‍ර කිහිපයක දැක්වේ. ඉන් හැඟෙන්නේ මෙය වනාහි විපස්සිතබ්බ එනම් විදර්ශනා කළ යුතු යන තුන් අවස්ථාවන්ම අඩංගු වන මුළු විදර්ශනා මාර්ගයේම හඳුන්වා දෙන පොදු පදයක් බවයි. අධිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් යුක්තනත්තා මාර්ගඵල ලැබුවෙකැයි පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය හඳුන්වා දීමෙන් මේ මතය සනාත වෙයි. අධිපඤ්ඤ ධම්ම විපස්සනා යන පදයේ මූලික අර්ථයෙන් පෙන්눔 කෙරෙන්නේද විදර්ශනාව පිළිබඳ විශේෂ අවස්ථාවක් නොව පොදු අදහසකි. මේ අනුව විසුද්ධි මග්ග විවරණය වඩා උචිතය. එසේ සලකතොත් අධිපඤ්ඤ ධම්ම විපස්සනා යනු තනි අනුපස්සනාවක් ලෙස ගැනීම අසීරු වෙයි. අන් අනුපස්සනාමෙන් මේ පදය අනුපස්සනා යන්නෙන් කෙලවර නොවීමද විමසිය යුත්තකි. 15 යථා භූත ඥාන දස්සනං භාවෙන්තෝ සම්මෝහා බිනිවේසං පජහති සංස්කාරයන්ගේ යථා ස්වභාවය නුවණින් දැකීම හෙවත් යථා භූත ඥාන දස්සනය වඩන්නා සංස්කාරයන් පිළිබඳ දැඩි මුලාවට බැස ගැනීම හෙවත් සම්මෝහා බිනිවේසය දුරු කරයි විසුද්ධි මග්ග විවරණය යථා භූත ඥාන දස්සනය යනු ප්‍රත්‍යන්ද සහිතව නාම රූප අවබෝධ කිරීමයි එනම් නාම රූප පරිච්ඡේදය හා පච්චය පරිග්‍රහයයි. පටිසම්භිදා මග්ග අටුවා විවරණය. යථාභූත ඥාන දස්සනේ යනු බංගය දැක දැක සංස්කාරයෝ බය සහිතය යනුවෙන් පවතිනා වූ බයිතුපට්ඨාන ඥානයයි. මෙම ප්‍රකාශ දෙක පරස්පර විරෝධී වන බැවින් යථාභූත ඥාන දස්සනේ යනු කුමක්දයි වටහා ගැනීමට අපට බුද්ධ දේශනාවටම net යොමු කිරීමට සිදුවේ. සමාධිය පාදක කරගනිමින් යථාභූත ඥාන දස්සනයද යථාභූත ඥාන දස්සනය හේතු කොටගෙන නිබ්බිදාවද නිබ්බිදාවෙන් විරාගයේද පහළ වීමේ ඒකාන්ත ප්‍රතිපදාවක් දක්වන දේශනා පෙළක් වෙයි. මින් පැහැදිලි වන්නේ විදර්ශනාවෙහි ආරම්භයේ සිට නිබ්බිදා ඥානය හෝ බලවත් නිබ්බිදානුපස්සනාව දක්වා යථාභූත ඥාන දස්සනය නාම රූප පරිච්ඡේදයේ සිට මග්ගා මග්ග ඥානය හෙවත් බලව උදයබ්බේ ඥානය දක්වාද නිබ්බිදාව බායුතපට්ඨාන ඥානයේහි සිට සංකා රූපේක්ඛා ඥානය දක්වාද පැතිරෙන බව සංයුක්ත අටුවාව කියයි යථාභූත ඥාන දස්සනේ යනු තරුණ විපස්සනා බවත් නිබ්බිදාව යනු බලවත් විපස්සනාව බවද ඉහත කී දේශනා විග්‍රහයේදී අටුවාවෙහි නොඑක් තැන දක්වා තිබේ. මේ අනුව යථාභූත ඥාන දර්ශනය යනු තනි අනුපස්සනාවක් නොව මේ පදය අනුපස්සනා යන්නෙන් කෙලවර නොවීමත් සැලකිය යුත්තකි. අනුපස්සනා කිහිපයක සහභාගීත්වයෙන් උද්ගත වන්නා වූ විදර්ශනා මාර්ගයේහි එක්තරා අවස්ථාවක් හඳුන්වන පදයක් බව පෙනේ. යථාභූත ඥාන දස්සනය යන පදය ඇතුළත් වන පොදු අර්ථ නිසාම සත්‍ය දර්ශනය පිළිබඳ වෙනත් අවස්ථාවන් නිරූපණය කිරීමටද මේ පදය ඇතැම් විට යොදාගෙන තිබේ. 16 ආදීනවානුපස්සනං භාවෙන්තෝ ආලයා බිනිවේසං පජහති සංස්කාරයන්ගේ දොස් පුන පුනා දැකීම හෙවත් ආදීනවානුපස්සනාව වඩන්නා සංස්කාරයන්හි ආලයෙන් වැළඳ ගැනීම හෙවත් ආලයා බිනිවේසය පහ කරයි මෙය බයිතුපට්ඨාන ඥාණයෙන් මතුවන ආදීනව ඥාණය යයි විසුද්ධි මග්ගය හා පටිසම්භිදා මග්ග අටුවාව කියයි. නිබ්බිදානුපස්සනාවද මින් දැක්වෙතයි. පටිසම්භිදා මග්ග අටුවාව වැඩිදුරටත් සඳහන් කරයි. ආදීනවානුපස්සනාව දුක්ඛානුපස්සනාවෙහි ප්‍රභේදයකි. 17 පටිසංඛානුපස්සනං භාවෙන්තෝ අප්පටිසංඛම් පජහති ත්‍රිලක්ෂණයම නැවත නැවත නුවණින් දැකීම හෙවත් පටිසංකානුපස්සනාව වඩනුයේ මෝහය හෙවත් අපටිසංකාව අත්හරි. විසුද්ධි මග්ග විවරණය පටිසංකානුපස්සනාව යනු සංස්කාරයන්ගෙන් මිදීමේ උපාය සෙවීම් වශයෙන් සිදුවන පටිසංකා ඥානයයි. පටිසම්භිදා මග්ග අටුවා විවරණය පටිසංකානුපස්සනාව නම් මුංචිත කම්මතා ඥානයෙන් උපන්නා වූ සංස්කාරයන්ගේ මිදීම පිණිස කෙරෙන අනිච්ච දුක්ඛ අනාත්තානුපස්සනාව පිළිබඳ නුවණකි. මුංචිත කම්මතා පටිසංකා හා සංකාරූපේක්ඛා යන විදර්ශනා ඥාන තුනම මෙහි අන්තර්ගත වෙයි. 18 විවට්ටානුපස්සනං භාවෙන්තෝ සංයෝගාබිනිවේසං පජහති සංස්කාරයන් කෙරෙන් පෙරළී නිවනට යොමු වීම දැකීම හෙවත් විවට්ටානුපස්සනාව වඩන්නේ සංස්කාරයන් හා සංයෝග වී තදින් වැද ගැනීම හෙවත් සංයෝගා බිනිවේසය හැරදමයි විසුද්ධි මග්ග විවරණය විවට්ටානුපස්සනාව යනු සංකාරුපේක්ඛා සහ අනුලෝම ඥානයයි. මෙහිදී සියලු සංස්කාරයන් කෙරෙන් සිත හැකිලේ පෙරලේ. පටිසම්භිදා මග්ග අටුවා විවරණය. විවට්ටානුපස්සනාව යනු අනුලෝම ඥානයෙන් උපන් ගෝත්‍ර භූ ඥානයයි. පටිසම්භිදා මග්ගයේහි විවට්ටානුපස්සනාව සඳහා ආවර්ජන සිතක් දක්වා නොතිබීම මෙම තීරණයට හේතුවයි. ගෝත්‍ර වූ ඥාණය උපදින්නේ එක් සිතක පමණි. විවට්ටානුපස්සනාව යනු ගෝත්‍ර වූ ඥාණය නම් අනුපස්සනා යන පදෙහි අඩංගු වන පුන පුනා දැකීම යන අරුත හා එය ගැළපේදැයි විමසිය යුතුය. එක් සිතක පමණක් උපදින ලෝකෝත්තර මාර්ග ඥාණයද විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා හා පටිනිස්සග්ගානුපස්සනා නමින් අටුවාවේ විග්‍රහ කොට තිබේ. එහෙත් ඒ වනාහි ඒ ඒ ලෞකික අනුපස්සනාවට විකල්ප වශයෙන් පමණකි. විවට්ටානුපස්සනාව යනු පටිනිස්සග්ගානුපස්සනාවක් වශයෙන් සැලකිය හැකිය. සත්තානුපස්සනාවන්හි එක්තරා අනුක්‍රමික සම්බන්ධතාවයක් පෙන්눔 කළ හැකි වුවත් අට්ඨාරස විපස්සනාවෙන්ම ගතහොත් එබන්දක් හොවා දැක්වීම දුෂ්කර බව පෙනේ. එසේ పూర్වාපර සම්බන්ධතාවයක් වෙතොත් ආදීනවානුපස්සනාව නිබ්බිදානුපස්සනාවට පෙරටුවෙන් සඳහන් විය යුතුය. එසේම විරාග නිරෝධ පටිනිස්සග්ග යන අනුපස්සනා විදසුන මුදුන්පත් වීම තෙක් විහිදෙන පරිණත විදර්ශනාවෝය. ඉන් අනතුරුව කය වය විපරිණාම අනුපස්සනා දැක්වීමෙන් විදර්ශනාවෙහි පසුබැස්මක් නිරූපණය කරයි. බුද්ධ දේශනාවන්හි බොහෝසේ කය වය අනුපස්සනා යෙදෙන්නේ විරාග නිරෝධ පටිනිස්සග්ග අනුපස්සනාවන්ට පළමුවය. අනිමිත්ත අපපනහිත ශුඤ්‍යත අනුපස්සනාවෝද විමුක්ක මුඛ වෙමි විදර්ශනාවේ උච්චතම අවස්ථාවේදීද ක්‍රියාත්මක වෙති. ඉන්පසුව අධිපඤ්ඤ ධම්ම විපස්සනාව යථාභූත ඥාන දස්සනය ආදීනවානුපස්සනාව වැනි අනුපස්සනා යෙදීමෙන් ආපසු බැසීමක් පෙන්눔 කරයි. තවද අධිපඤ්ඤ ධම්ම විපස්සනාව හා යථාභූත ඥාන දර්ශනය එක් විශේෂ අවස්ථාවකට සීමා වන අනුපස්සනා නොව පොදු විදර්ශනාවන් බව අපි හෙතදී පෙන්වීමු. වචනාර්ථයට මුල් තැන දෙතහොත් පටිසංකානුපස්සනාවද එවන් පොදු විපස්සනාවක් ලෙස දැක්විය හැක. මේ අතර එකිනෙකට බෙහෙවින් සමාන වන අනුපස්සනාවෝද වෙති. උදාහරණ නිරෝධ, කය, වය අනුපස්සනා කරුණු මෙසේ හේයින් අටලොස් මහා විදසුන් පෙළවනාහි ඒකීය අකණ්ඩ සම්බන්ධතාවයකින් යුක්ත අනුපස්සනා පිළිවෙලක් ලෙස සැලකීමට වඩා විදර්ශනා ප්‍රතිපදා කිහිපයක්ම සමාන්විත අනුදර්ශනා සංග්‍රහයක් සේ ගැනීම යුක්ති සහගතය. අනිච්ච දුක්ඛ අනත්ත යන මූලික තුන් අනුපස්සනාවන් සකල විදර්ශනා ප්‍රතිපදාවනටම සාධාරණ කේන්ද්‍රය වන බැවින් මහා විපස්සනා මාලාවෙහි මුලින් සඳහන් කොට තිබේ. මෙම ත්‍රිවිධ අනුදර්ශනාවන් ස්වාධීන විදර්ශනා ප්‍රතිපදාවක් ලෙසද ගත හැක. විදර්ශනා මාර්ගයේ මුළුල්ලෙහිම පැතිර පවතින්නේ මේ අනුපස්සනා තුනවන හේිනි. මෙතෙන් සිට දක්වන නිදසුන් වල ඇතම් තැනක අනුපස්සනා නම දක්නට නොලැබේ. මේ ළඟට අනිච්ච, දුක්ඛ, අනාත්ත, නිබ්බිදා, විරාග යන කාණ්ඩය තවත් ප්‍රකට විදර්ශනා පද්ධතියක් වෙයි. අනිච්ච විරාග නිරෝධ පටිනිස්සග්ග යන අනුපස්සනා පිළිවෙලද ප්‍රමුඛ විදර්ශනා ප්‍රතිපදාවකි. මේ අනුපස්සනා සතරට වයානුපස්සනාවද එක්වීමෙන් සෑදෙන තවත් පටිපදාවක් දක්නට ලැබේ. සත්තානුපස්සනාවන් තුල අඩංගු වන මේවන් විවිධ විදර්ශනා ප්‍රතිපදා තවත් කිහිපයක් නමවන පරිච්ඡේදයේහි පෙන්වා ඇත. සත්තානුපස්සනාද ප්‍රධාන අනුපස්සනා පිළිවෙලකි. ඒ අතුරින් කිහිපයක් කය වය අනුපස්සනා සමග එක්වීමෙන් සෑදෙන විදර්ශනා පටිපදාද කිහිපයකි. උදාහරණ අනිච්ච දුක්ඛ අනාත්ත කය වය විරාග නිරෝධ පටිනිස්සග්ග අනුපස්සනා ඇතැම් විට විපරිණාමානුපස්සනාවද එක්වෙයි උදාහරණ අනිච්ච කය වය විරාග නිරෝධ විපරිණාම යථාභූත ඥාන දස්සන නිබ්බිදා විරාග යනු තවත් වැදගත් විදර්ශනා ප්‍රතිපදාවකි සංඥා නාමයෙන් අනුපස්සනා හැඳින්වෙන දේශනා තුලින්ද විවිධ විදර්ශනා පටිපාටි උකහාගත හැක උදාහරණ අනිච්ච අනත්ත අසුබ ආදීනව පහාන විරාග, නිරෝධ යන සංඥා. බුද්ධ දේශනාවෙහි දැක්වෙන මෙවන් විදර්ශනා ප්‍රතිපදා රසක්ම අටලොස් මහ විදසුන්හි ඇතුළත් කළ හැකි වෙයි. මේ අනුව මහා විපස්සනා මාලාව වනාහි පෙළෙහි අනුපස්සනා නමින් දැක්වෙන් වුවද අනුපස්සනා නමින් නොහැඳිනු වුවද අනුපස්සනා ගණයට වැටෙන්නා වූ ඌද විදර්ශනාවන් එක්කොට පූර්ණ ආචාර්යවරු විසින් සකසන ලද සංග්‍රහයකයි අනුමාන කළ හැක. අධීර කිහිපයකින් යුත් විදර්ශනා පද්ධතියක් ලෙසින්ද අටලොස් මහා විදසුන් පෙළ විග්‍රහ කළ හැකි වන්නේය. බලවත් පාරමී ශක්තියකින් හෙබි යෝගාවචරයෙකුට මූලික තුන් අනුපස්සනාවන් පහසුවෙන් සපුරාගෙන තියුණු නිබ්බිදානුපස්සනාවකින් අනතුරුව විරාගානුපස්සනාවෙන් විදර්ශනාව මුදුන්පත් කරගත හැකි වන්නේය. එසේ සම්පූර්ණ නොවන අයෙකුට සත්තානුපස්සනාවන්ම වැඩිවීමට සිදුවේ. ඉනිදු අභිමතාර්ථ සාධනය නොවන්නේ නම් කය වය විපරිණාම අනුපස්සනාවන් වැඩි දුරටත් දියුණු කරගෙන අනිමිත්ත අපනිහිත ශුන්්‍යත යන අනුපස්සනා මගින් විදසුන කෙලවර කළ හැකිය. අධිපඤ්ඤ ධම්ම විපස්සනාව මේ සියලු අනුපස්සනාවන් මූර්තිමත් කරන්නේ යයි සිටිය හැක. මීළඟට යථාභූත ඥාන දස්සන ආදීනව පටිසංකා විවට්ට යන අනුපස්සනා ස්වාධීන පිළිවෙලක්සේ දැක්විය හැක. සම්මත අනුපිළිවෙලකින් තොරව සුදුසු අවස්ථාවේදී අවශ්‍ය අනුපස්සනාව මතුවෙමින් විදර්ශනා මාර්ගයේ මුහු කරවන්නේ යයිද සැලකිය හැක. සාමාන්‍ය යෝගාවචරයා පිළිබඳ නම් කිව යුත්තේ එයයි. පටිසම්භිතා මග්ගය බොහෝ විට විදර්ශනා මාර්ගයේ දක්වන්නේ අට්ඨාරස මහා විපස්සනා මාර්ගේනි. එහෙත් එහි මෙම අනුපස්සනා පිළිබඳ අර්ථ විග්‍රහයක් කොට නැත. පටිසම්භිදා මග්ග සකස් කෙරුණු අවධියේදී අමුතුවෙන් විවරණය කිරීම අනවශ්‍ය තරමටම මහා විපස්සනා මාලාව ප්‍රචලිතව තිබූ බවක්ද ඉන්හැඟේ. එහෙත් වෙනත් කිසිදු සූත්‍රාන්ත පිටක ග්‍රන්ථයක අට්ඨාරස විපස්සනා මාලාව සඳහන් නොවීම විමතියට කරුණකි. අදද යෝගාවචරණයට මේ මහා විපස්සනා අත්දැකිය හැකිය. සෑම යෝගාවචරයෙකුටම මේ අනුපස්සනා 18ම සාධාරණ නොවනු ඇත. විදර්ශනා වේදී අනුපස්සනා වෙන්වෙන්ව දැකීමට උත්සාහ කිරීම නවක යෝගාවචරයාට අවශ්‍ය නොවේ. එහෙත් ඇතම් තැන්ලදී විදර්ශනා ප්‍රගතිය අඩාල වෙතයි පෙනෙන්නේ නම් සුදුසු අනුපස්සනාවන් පිළිබඳ විශේෂ අවධානයේ යෙදීම අර්ථදායක වනු ඇත.